ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වජ්‍ය රාජෝත්තමයාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අතුරින් පරමාර්ථ ධර්මයන් පිළිබඳවයි අපි මේ ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්නතුන්ට සිහිපත් කළ යුතුයි පසුගිය වැඩසටහන් තුලදී අපි සිහිපත් කළේ පරමාර්ථ ධර්ම අතරින් චිත්ත පරමාර්ථය පිළිබඳව. ඒ චිත්ත පරමාර්ථය තුලත් එහි කාමවචර සිත් 54 තුල සඳහන් වූ අකුසල් සිත් 12 පිළිබඳව අපි සිහිපත් කරමින් පැමිණියා. එහිදී ලෝභ මූලික වශයෙන් සිත් 8ක් ඒ වගේම දෝෂ මූලික සිත් දෙකක් සහ මෝහ මූලික සිත් දෙකක් වශයෙන් සියලු අකුසල් සිත් 12ක් දේශනා කොට වදාලා. එයින් ලෝභ මූලික සිත් 8 සහ දේශ මූලික සිත් දෙක පිළිබඳව අපි මේ වෙනකොට ඉගෙනගෙන තිබෙනවා දීර්ඝ වශයෙන්. ඉතින් අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ මෝහ මූලික සිත් පිළිබඳව සිහිපත් කරන්නට. මොහ මූලික වශයෙන් සිත් දෙකක් දේශනා කරලා තියෙනවා. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත වශයෙන් මේ මෝහ මූලික සිත් දෙකක් දේශනා කොට වදාලා. දැන් මෝහ මූලික සිත්වල මේ සිත්වලට මෝහ මූලික සිත කියලා නාමයක් යෙදෙන්නේ මෝහය බලවත් ලෙසින්ම යෙදිලා තියෙන නිසා මේ සිත්වලට කියනවා මෝහ මූලික සිත් කියලා. ඒ අතුරින් මූලික වශයෙන්ම සිහිපත් කරන්නේ උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත කියලා. ඉතින් මේ සිත්වල තියෙන ස්වභාවය තමයි ස්වභාවයෙන්ම මේ සිත්වල අනිත් සිත්වල වගේ අසංකාරික සසංකාරික බෙහෙදයක් ලැබෙන්නේ නැහැ. එතකොට අසංකාරික සසංකාරික ભેදයක් නොලැබෙන්න හේතුව තමයි දැන් විචිකිච්ඡාව කියලා ගන්නෙ සැකය. ඒ වගේම උද්ධච්චය කියලා ගන්නෙ නොසන්සුන් ස්වභාවය සිතේ තියෙන. ඒතර සත්වයා තුල ඇතිවෙන විචිකිච්ඡාව සහ උද්ධච්චය කියන මේ දෙකම තවත් කෙනෙක්ගේ මෙහෙයවීමකින් තොරව નિરાයාසයෙන්ම හටගන්න ධර්මතාවයන් දෙකක්. සත්වයාගේ ප්‍රකෘති ස්වභාවය තමයි විචිකිච්ඡා සහගතව සිතවිලි පහළ කිරීම සහ මේ සිත නොසන්සුන් ස්වභාවයට පත්වීම. ඒ නිසාම මේ මෝහමූලික සිත්වල අසංකාරික සසංකාරික වශයෙන් බෙහෙදයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සහ විචිකිච්ඡා සම්පයුක්ත වශයෙන් මේ සිත් අසංකාරික සසංකාරික බෙහෙදයකින් තොරව දක්වලා තියෙන්නේ. එතන මෙතනදී මූලික වශයෙන්ම පෙන්වලා දෙන්නේ දැන් අකුසල් සිත් 12 මේ සිත් දෙකත් එක්ක සම්පූර්ණ වෙනවා. එයින් දැන් ලෝභ මූලික සිත් 8, දේශ මූලික සිත් 2 සහ ඊළඟට මෝහ මූලික සිත් අතරින් උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත කියන මේ සිත් 11 යම් කෙනෙක්ගේ సంతානය තුල ඇති වුනොත් අන්න මේ සිත් 11න්ම දුගති ලෝකයන් තුල සතර අපායන් තුල ප්‍රතිසන්දි ලබල දෙන්නට සමත්කමක් දක්වනවා මේ සිත් 11ම. නමුත් උද්දච්ච සම්පයුක්ත සිත මේ මෝහ මූලික සිත් අතරින් දෙවැනි සිත ඊ타ත්ම දුර්වල සිතක් නිසා මේ සිතෙන් අපායාදී දුගති ලෝකයන් තුල ප්‍රතිසන්දියක් ලබා දෙන්නට සමත්කමක් දක්වන්නේ නැහැ. අන්න ඒකත් අපේ සිහිපත් කරගත යුතුයි. ඉතින් ඒ නිසාම දැන් මේ තුලින් කියවෙන විචිකිච්ඡා සම්පයුක්ත සිත කියලා කියනකොට දැන් මෙතන විචිකිච්ඡාව කියලා කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ තුල තියෙන විචිකිච්ඡාවක් පිළිබඳව නෙවෙයි. දැන් සමහර විට Tamanට නොයෙකුත් කාරණා පිළිබඳ සැක හට ගන්නවා. නමුත් මෙතන සැකය කියලා කියන්නේ කාරණා 8ක් පිළිබඳ ඇතිවන සැකය. දැන් ඒ කාරණා 8 තමයි දැන් අපි කියන බුද්ධේ කංකති විචිකිච්ඡති බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඒ වගේම ධම්මේ කංකති විචිකිච්ඡති ධර්මයේ පිළිබඳව. ඒ වගේම සංඝ රත්නය පිළිබඳව. ඊළඟට සික්ඛාව පිළිබඳව. ඊළඟට පුබ්බන්තේ කංකති පූර්ව භවයන් පිළිබඳ අපරන්තේ කංකති ඊළඟට ඊළඟ භවයේ පිළිබඳව පුබ්බාපරන්තේ කංකති මේ పూర్ව සහ අපර කියන භවයන් දෙක පිළිබඳව මෙතිවන සැකය සහ ඉදපච්චේතා පටිච්ච සමුප්පන්නේසු කංකති විචිකිච්ඡති කියන මේ හේතුඵල ධර්මයේ පිළිබඳව ඇතිවෙන සැකයට තමයි මෙතන විචිකිච්ඡාව කියලා දේශනා කරන්නේ. ඉතින් විචිකිච්ඡාව ඇති වෙන්න හේතු නොඑක් ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම විචිකිච්ඡාව හටගන්නවා මේ ධර්මතාවයන් පිළිබඳ අවබෝධයක් නැති අයට. ඒ කියන්නේ දැන් තථාගත ධර්මය පිළිබඳව මේ හේතුප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව මනා අවබෝධයක් නැති ඇත්තන්ට මේ සැක නිතරම හට ගන්නවා. ඒ වගේම ධර්මයේ දන්නේ නැති ධර්මයේ පිළිබඳ මන අවබෝධයක් නැති පිරිස් ආශ්‍රය කරනවා නම් ඇසුරු කරනවා නම් ඒ ඇත්තන් එක්ක සාකච්ඡා පවත්වනවා නම් අන්න ඒ අයටත් මේ විචිකිච්ඡාව බහුල කොට වැඩෙනවා. ඒ වගේම ආරම්මනේ යථා ස්වභාවය දකින්නේ නැතිව ආරම්මන ඉක්මවා කල්පනා කිරීම තුලත් මේ විචිකිච්ඡාව කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ දැන් සත්වයා පිළිබඳව, ලෝකයේ පිළිබඳව, මේ කර්මයන්ගේ විපාක දීම පිළිබඳව විශේෂ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලාට පමණයි. එතකොට ඒ විදිහේ මහා ගුණ සම්පන්න අයට විශේෂවන ධර්මතා පිළිබඳව සීමාව ඉක්මවා කල්පනා කරන්නට යෑම තුළ අනු විචිකිච්ඡාව කියන එක පහළ වෙනවා. ඒක අපි ඉදිරියට තේරුම් ගනිමු. දැන් මෙතන මුලින්ම විචිකිච්ඡාව කියලා පෙන්වලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි කෙනෙක්ට සැකයක් ඇති වෙනවා නම් අන්න ඒකට කියනවා බුද්ධේ කංකති විචිකිච්ඡති කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙනෙක්ට සැක ඇති වෙන්නේ කවර ආකාරයකින්ද? දැන් ඔය ඇත්ත අහලා තිනවා බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි කියලානේ. ඒතර අන්න දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තට මේ වගේ කෙනෙක් ලෝකයේ තුල ඉන්න පුළුවන්ද? එහෙම හිතෙනවානේ. මේ වගේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට අපි කියනවා අර ਸਰවඥතා ඥානයෙන් යුක්තයි කියලා. කියන්නේ සියලු දේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. අතීතය ගැන වර්තමානය ගැන අනාගතය පිළිබඳව අන්න මේ සකල ධර්මයන් පිළිබඳව මන අවබෝධයක් තියෙනවා. ඒතරම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ සියලු ධර්මතාවයන් පිළිබඳව අවබෝධයක් තියෙන එක්කෙනෙක් ඉන්න පුළුවන්ද? කෙනෙක්ට ඒ වගේ දැනීමක් තියෙන්න පුළුවන්ද? මේ අතීත කාලය පිළිබඳව. ඒතර ඒක ඇති වෙන්නේ සාමාන්‍ය අයට නෙවෙයි මේ පිළිබඳව ටිකක් හරි කල්පනා කර නැත්තන්ට. හේතුව දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය ගැන විස්තර කරනකොට එතන විග්‍රහ කරන්නේ අන්න එතන කියනවා මේ බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට නත්ති තස්ස භගවතෝ අඤ්ඤාතං අදිත්තං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය අන්න බුදුරජාණන් වහන්සේ විසින් ඥානේ නොදන්නා ලද්දක් නොදක්නා ලද්දක් ඥානේ නිස්පර්ශ නොකරන ලද්දක් නෑ කියලා කියනවා ඊට අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා කිය අතීත වර්තමාන අනාගත කියන මේ සකල ධර්මයන් පිළිබඳවම සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්දස්ස භගවතු ඥානමුඛේ ආපාතං ආගච්ඡanti. අන්න මේ සියලු ධර්මතාවයන් පිළිබඳව වැටහීමක් උන්වහන්සේට තියෙනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒතර අන්න කෙනෙක්ට සැකයක් ඇති වෙන්න පුළුවන් මේ විදිහේ අතීතය ගැන ඉතිරි නැතිව දක්නා කෙනෙක් ඉන්න පුළුවන්ද? ඇයි? එතනදී විස්තර කරනවා අර අතීතේ බුද්දස්ස භගවතෝ අපපටිහතං ඥානං කියලා. එන තථාගතයන් වහන්සේගේ ඥානෙ අතීතයට යොමු කරනකොට කිසිම තැනක ගැටීමක් නැහැ කියනවා. කියන්නේ කල්ප 100ක්ද දහසක්ද කෝටියක්ද ප්‍රකෝටියක්ද කියලා කෙලවරක් නැති අසීමාන්තිකව මේක දකින්න පුළුවන් කියලා කියන බුදුරජාණන් වහන්සේට අතීතයේ ගැන මේ මේ සත්වයා පිළිබඳව ලෝකය පිළිබඳව ලෝක ධාතුන් පිළිබඳව ඒ වගේම වර්තමානය ගැනත් අනාගතය ගැන දකින්න පුළුවන්. ඒතර අනාගතය ගැන කියනකොට ඒකේ සීමාවක් පනවන්න බෑ කොච්චරක්ද කියලා. ඊතරන්න මේ විදිහේ මේ සියලු ධර්මතා ගැන හටගත් දේ පිළිබඳව ඒ වගේම හටගෙන නිරුද්ධ වුණු ධර්මතාවයන් පිළිබඳව දැන් වර්තමාන මොහොත තුල හටගෙන බිඳී යන ධර්මතාවයන් ගැන ඒ වගේම අනාගතේ හටගන්න ධර්මතාවයන් ගැන අන්න මේ විදිහේ මේ සියලු දේ ගැන දත හැකි දත් කෙනෙක් මේ ලෝකයේ තුල හිටියද කියන සැකය කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. අන්න ඒ සැකය ඇති වෙනවා නම් අන්න ඒකට කියනවා මේ විචිකිච්ඡාව කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති වෙච්ච. අන්න ඒක යම් කෙනෙක්ගේ సంతානිය තුල ඇති වුණොත් ඒක අකුසල ධර්මයක් බවට පත් වෙනවා. ඒ අකුසල් කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ බුද්ධ කියන්නේ කවරක්ද කියලා. ඒතර ඒ විදිහේ මනවින් දේශනා කරලා තියෙන තථාගත ධර්මයක් පිළිබඳව අනේ යම්කිසි කෙනෙක් සැක උපදවනවා කියලා කියන්නේ එයා බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඥානයත් එක්ක ඝට්ටනයක් ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ඒ සිතත් එක්කම එයාගේ సంతානය තුළ අකුසල ධර්මයන් බහුල කොට වැඩෙනවා. ඉතින් ඔන්න ওই විදිහට මේ බුදුරජාණන් වහන්සේ ගැන තව මේ කී දේවල් සහ තව නොයෙකුත් අයගේ సంతාන තුළ මේ බුදුරජාණන් වහන්සේ ගැන සැක තියෙනවා. ඒතර අන්න ඒ විදිහේ සැකයක් ඇති වෙනවා නම් අන්න ඒක විචිකිච්ඡාවට අයිති ධර්මයක්. ඊළඟට ධර්මයේ පිළිබඳව. දැන් ධර්මය ගැන කියනකොට දැන් ඔය ඇත්තන් අභිධර්මයේ ඉගෙන ගන්න නිසා දැන් මේක ගැන සැක ඇති වෙන්න පුළුවන් නේ. දැන් මේක ගැන ගොඩාක් සැක තියෙනවනේ සමාජය තුළ මේ අභිධර්මයේ පිළිබඳව. අන්න එතකොට කෙනෙක්ට සැක ඇති වෙනවා නම් මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්ද? එහෙම නැත්නම් මේක බුදුරජාණන් වහන්සේගෙන් පරිබාහිර වෙච්ච වෙනත් කෙනෙක් විසින් පනවපු දෙයක්ද කියන සැකයක් කෙනෙක්ගේ సంతානය තුල ඇතිවෙනවා නම් ඒ වගේම මේ හේතුඵල ධර්මයේ පිළිබඳව ඊළඟට ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳව සෝවිසි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව පටිච්ච සමුප්පාදයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ ධාතු ආයතන ස්කන්ධ මේ රහතන් වහන්සේලා මෙන්න මේ විදිහේ තථාගතයන් වහන්සේ පෙන්නපු මේ ධර්මයන් පිළිබඳව යම් කිසි කෙනෙක්ට සැකයක් තියෙනවා නම් අන්න ඒකත් විචිකිච්ඡාවට අයිති වන ධර්මයක් බවට පත් වෙනවා. අන්න ඒ පිළිබඳව යමෙක් සැක ඇති කර ගන්නවා නම් අන්න ඒ ඇත්තන් තුලත් වැඩෙන්නේ අකුසල ධර්මයක්. ඊළඟට සංඝ රත්නය පිළිබඳව. එතන සංඝ රත්නය කියලා කියන්නේ දැන් සෝවාන් ආදී මගඵල ලබන අය හිටියද ඒ වගේම මේ ධර්මතාවයන් පුරුදු කිරීම තුළ ඇත්තටම කෙනෙක්ට ඒ වගේ මාර්ගඵලය අවබෝධ කළ හැකිද කියන සැකයක් කෙනෙක්ට ඇති වෙනවා අන්න ඒකත් මේ විචිකිච්ඡාවට අයිති ධර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම සික්ඛාය මේ සික්ඛාව පිළිබඳව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ సంతානය තුල දියුණු කළ යුතු ධර්ම මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා. පිළිපැදිය යුතු ශික්ෂාවක් පෙන්වලා දීලා තියෙනවා. ඒතර යන්න යම්කිසි කෙනෙකුට සැකයක් ඇති වෙනවා. මේ ශික්ෂා මාර්ගයේ පිළිපැදීම තුළ ඇත්තටම සසරෙන් මිදෙන්න පුළුවන්ද? එහෙම සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයාගේ సంతානයේ ස්වභාවය හැමමයි. ඒ කියන්නේ දැන් නිවන් මාර්ගය තුල හැසිරෙන කෙනාට මේ නිවන් මාර්ගය සමහර වෙලට පුරුදු කරන්න පටන් ගන්නකොටම ඵලයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුරූපීව ඒ කෙනා සසරේදී හුරු කරලා තියෙන විදර්ශනා ඥානයන්ට අනුරූපීව තමයි මේ ධර්මයක් වැඩෙන්න පටන් ගන්නෙ. මේ ධර්ම ඥානය ඇති වෙන්නේ. එතකොට අන්න අපි හිතමු මේ කෙනාට සසරෙන් උපනිශ්‍රේ වෙන්න තරම් ප්‍රබල ධර්මතාවයක් නැත්නම් ඒ කෙනා සමහර විට මේ ධර්මය අහලා සෑහෙන කාලයක් පුරුදු කරනකොටත් එයාට බලාපොරොත්තු වන විදිහේ ඵලයක් ලැබෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉක්මනින්ම දැන් ඒක දැන් ගොඩක් අය අහලා තියෙනවා. දැන් අහලත් ඇති. සමහර අය භාවනා කරනවා. නමුත් කාලයක් භාවනා කරාට පස්සේ ඒ ඇත්තම කියනවා අපි මෙච්චර කාලයක් භාවනා කළා කෝ ඵලයක් නැහෙනි. එහෙම කියන අය ඉන්නවනේ. ඒතොර ඒක ධර්මයේ වැරදක් නෙවෙයි, ශික්ෂා මාර්ගයේ වැරදක් නෙවෙයි. ඒ ඇත්තන්ගේ අර සසර තුල පුරුදු කරපු ධර්මයන්ගේ උපනිශ්‍රය ලැබෙන්න නැතුව ඇති. ඒ වගේම විශිෂ්ට වූ ඥානයක් දියුණු කරලා නැතුව ඇති. තව ගොඩක් ඉන්ද්‍රිය ධර්මයන්ගේ මේරීමක් තව එහෙම ඉදිරියට වර්ධනය වෙන්නට ඇති. එනිසා එකපාරටම බලාපොරොත්තු වෙන විදිහේ මාර්ගඵලයක් සමාධිගත බවක් ඒ වගේම මේ ධර්මතා පිළිබඳ හේතුඵල ධර්මයේ පිළිබඳ මනා වැටහීමක් එකපාරටම කෙනෙක්ට ඇති වෙන්නේ නැහැ. එතකොට අන්න එහෙම අවස්ථාවක් උදා වෙනකොට අන්න ඒ ඇත්තන්ට සැකයක් ඇති වෙනවා. ඇත්තටම මේ පුරුදු කරන මාර්ගය හරිද? මේක ඇත්තටම බුදුහාමුදුරුව පෙන්නපු මාර්ගයක්ද? මේකේ නිවන් දකින්න පුළුවන්ද කියන සැකයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ විදිහේ සැකයක් ඇති වුණොත් ඒ කෙනාට ඉදිරියට මේ මාර්ගය පුරුදු කරන්න හිතෙනවද? නෑ. එතන ඉඳලා එයා ඒක එතරම් උනන්දුවක් දක්වන්නේ නැතුව යනවා. අන්න බලන්න එහෙම වෙනකොට ඒක විචිකිච්ඡා සහගත ධර්මයක් බවට පත් වෙලා අකුසල ධර්මයක් සිත තුළ වර්ධනය වෙලා ඒ කෙනාට ඒකෙන් හානියක්මයි සිද්ධ වෙන්නේ. අන්න ඒකට කියන මේ සික්ඛාය කංකති කියලා. ඊළඟට පුබ්බන්තේ කංකති කියලා කියනවා పూర్ව භවයේ පිළිබඳ සැක හට ගන්නවා. දැන් මේ සැකය හටගන්නේ දැන් සමහර පිරිස් මේ ලෝකයේ තුල වාසය කරනවා අර උච්ඡේද දෘෂ්ටිය ගත්ත ඇත්තොත් ඉන්නවා ශාස්ත්‍ර දෘෂ්ටිය ගත්ත ඇත්තොත් ඉන්නවා දැන් උච්ඡේද දෘෂ්ටිය ගත්තා කියලා කියන්නේ මේ ජීවිතේ මෙතනින්ම අවසන් වෙනවා. මෙතනින් මත්තට කිසි දෙයක් යන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අර කියන්නේ අර ගිතෙල් ණයටිල්ලාගෙන හරි ගිතෙල් කන්න කියලා අහලා තියෙනනේ ශ්ලෝකයක් පිළිබඳව. කියන්නේ මේ ලෝකයේ තුල සැප විඳින්න අවශ්‍ය නම් කුසල් අකුසල් ගැන හිතන්න එපා. අනිත් අයගෙන් ණයට අරගෙන හරි කමක් නැමේ ඉන්ද්‍රිය ධර්මයන් පිනවන්න, ඉඳුරන් පිනවන්න. මොකද හේතුව මේ ශරීරය දවා අලු කළාට පස්සේ නැවත ඉදිරියේ හටගන්න දෙයක් නෑ මේක මෙතනින්ම අවසන් වෙනවා කියන උච්ඡේද දෘෂ්ටියක් තියෙනවා සමහර ඇත්තන්ට. තවත් අයට තියෙනවා ශාස්ත්‍ර දෘෂ්ටියක්. ඒ කියන්නේ මේ ජීවිතේ මෙතනින් අවසන් වෙන්නේ මේක අර දිගින් දිගට යන ආත්මයක් තියෙනවා. ඒක හරියට අර එක ශාස්ත්‍රවරයෙක් දැක්වුවානේ දැන් නූල් බෝලයක් අරගෙන කන්දක් උඩ හිඳලා විසි කළාම ඒ නූල් බෝලේ අවසන් වෙනකම්ම ඉදිරියට ගමන් කරලා යම් දවසක නිමාවටපත් වෙනවා. අන්න ඒ වගේ මේ සාංශාරික ජීවිතය කියන එකත් කුසල් අකුසල් කිරීම තුල පළක් වෙන්නේ මේක යම්කිසි භව ගණනක් ගියාට පස්සේ ඉබේටම මේක අවසන් වෙනවා. සසරෙන් මිදෙනවා කියන දෘෂ්ටියක් තියෙන ඇත්තොත් ඉන්නවා. ඒතර මෙතනදී දැන් පුබ්බන්තේ කංකත කියලා කියනකොට සමහර ඇත්තන්ට සැක ඇති වෙනවා මම పూర్ව භවෙත් හිටියද කියන සැකේ ඇති වෙනවා. එහෙම නැත්නම් දැන් සමහර අයට තියෙන මං මේ ජීවිතේ ඉපදිච්ච පළවෙනි වතාව. එහෙමත් හිතන අය ඉන්නවා. ඒ නිසා දැන් ගොඩක් අයට සැකයක් තියෙන මේ పూర్වාත්ම භාවයන් පිළිබඳව. එතකොට අන්න යම් කිසි කෙනෙක්ට මං పూర్වාත්ම භාවයේ හිටියද අන්න ඒ විදිහේ නොඑක් ආකාරයේ සැකයන් හටගන්නවා නම් අනේ සැකය තුලත් එයාගේ අකුසලයක් වැඩෙනවා විනා එයාට නිවනට උපනිශ්‍රේ වන ධර්මයක් ඒ තුල වැඩෙන්නේ නැහැ. ඒකත් විචිකිච්ඡා සහගත ධර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම අපරාන්තයේ කාංකත කියලා ඊළඟ භවය ගැනත් සමහර ඇත්තන්ට සැක තියෙනවා. දැන් ඒක බහුල වශයෙන් මේ සමාජය තුල තියෙනවා. දැන් දැන් ධර්මය ගැන නිතර අහන ඔය ඇත්තන්ට ඒ ගැන තරම් හැඟීමක් නොමැති වුණත් බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි ඊළඟට උපදිනවද කියන ප්‍රශ්නේ. බොහෝ ඇත්තන්ට ඒක තියෙනවා. ඉතින් අන්න ඒ නිසාම යන්න යම් කෙනෙක්ට ඊළඟ භවය ගැන සැකයක් හටගත්තොත් මං උපදිනවද නැද්ද කියලා. බැරි වෙලාවත් එයාට දෘෂ්ටියක් ඇති වුණොත් මං ඊළඟ භවයේ උපදින්නේ නැහැ කියලා. එයාට අන්න කල නොහැකි අකුසලයක් නැහැ නේද ඕනෑම කුසලයක් කරන්න පුළුවන් ඒ විපාක දීමක් නැහැ නැවත උපතක් නැහැ කියලා හිතනකොට අන්න ඒ නිසා ඒක අකුසල් බහුල කොට වැඩෙන්න උපකාරක ධර්මයක් බවට පත් වෙනවා අන්න ඒ නිසා මේ ඊළඟ භවය ගැන සැක උපදවා ගැනීමත් මේ විචිකිච්ඡාවට භාජනය වෙන සම්ප්‍රයුක්ත වෙන ධර්මයක් කියලා දේශනා කරලා තියෙනවා ඊළඟට කියන පුබ්බ පුබ්බන්තයේ පිළිබඳවත් අපරන්තයේ පිළිබඳවත් මේ දෙකම ගැන සමහර ඇත්තන්ට සැක තියෙන. දැන් මෙතන කියන්නේ මේ පුද්ගලයන්ගේ సంతානයේ තියෙන විචිත්‍ර ස්වභාවය. තේරුණාද? ඒ කියන්නේ දැන් විචිත්‍රයි කියලා කියන්නේ సంతානය සමහර ඇත්තන්ට සැක තියෙන්නේ పూర్ව භවය ගැන විතරයි. අපර භවය ගැන සැක නැහැ. ඒ වගේම සමහර ඇත්තන්ට අපරභවය ගැන සැක නැහැ. පූර්ව භවය ගැන විතරක් සැක තියෙනවා. ඒක තවත් සමහර ඇත්තන්ට මේ පූර්ව භවයයි අපර භවයයි දෙකම පිළිබඳව සැක කරන ඇත්තොත් ඉන්නවා. අන්න ඒකත් මේ විචිකිච්ඡාවට අයත් ධර්මයක්. ඊළඟට තවත් සැකයක් ඇති වෙනවා අවසානයේදී කියනවා පටිච්ච සමුප්පන්න ධර්මයේ පිළිබඳ ඉදපච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති කියලා. අන්න මේ හේතුප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව මේ සියල්ලක්ම හේතුන් නිසා හටගන්න දේවල්ද මොකද හේතුව දැන් අර අතීතයේදී මේ දෘෂ්ටි හටගන්න හේතු තුනක් මහා තිත්ථායතන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා ඒකෙදි පෙන්නනවා ඊශ්වර නිර්මාණවාදය අහේතු අපච්චේවාදය සහ පුබ්බේකත හේතුවාදය කියලා මේ දෘෂ්ටීන් හටගන්න හේතු තුනක් දේශනා කරලා තියෙනවා ඒ කියන්නේ කෙනෙක් තුල දෘෂ්ටියක් තියෙන්න පුළුවන් ඊශ්වර නිර්මාණවාදයක් හැටියට මේ සියලු ලෝකයන් සියලු ධර්මයන් සියලු සත්වයන් ਸਰව බලධාරී ඊශ්වරයෙක් විසින් මවන ලද්දක්ක කියන දෘෂ්ටියක් තියෙන්න පුළුවන්. අර දෙවියන් වහන්සේගේ මැවීමක් පිළිබඳව. දැන් ඒ වගේ දෘෂ්ටිගතයත්ෝ මේ ලෝකයේ තුල බහුල වශයෙන්ම වාසය කරනවා. ඒ වගේම තවත් සත්ව කොට්ටාසයක් වාසය කරනවා හේතු අපච්චේවාදීන් හැටියට මේ සියල්ල කිසිම හේතුවක් ප්‍රත්‍යක් නොමැතිව ඉබේම ආකස්මික වහට ගන්නවා කියන දෘෂ්ටියක් තියෙන ඇත්තොත් ඉන්නවා. අන්න ඒ වගේ දෘෂ්ටිගත ඇත්තොත් බහුල කොට මේ ලෝකය තුල වාසය කරනවා. ඒ අතරින් තවත් කොටසක් වාසය කරනවා පුබ්බේකත හේතුවාදීන් හැටියට හැමදේම වෙන්නේ పూర్වයේ කළ අකුසල් නිසා කියලා. ඒතර මේ හැමදේම වෙන්නේ పూర్වයේ කරපු අකුසල් නිසාය කියන දෘෂ්ටිය ගත්ත ඇත්තොත් ඉන්නවා. අන්නේ ඒ අතරින් ඉන්න අයට සමහර ඇත්තන්ට මේ හේතුප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව සැකහට ගන්නවා. මෙන්න මේ විදිහේ මේ හේතුඵල ධර්මයේ පිළිබඳව මේ පටිච්ච සමුප්පන්න ධර්මයේ පිළිබඳව අන්න යම් කෙනෙකුට සැකයක් ඇති වෙනවා නම් ඒකත් මේ විචිකිච්ඡා සම්පයුක්ත සිතෙන්ම හටගන්න එකක්. ඔන්න ඔය විදිහට තමන් තුළ මේ සිත හටගත්තාය කියලා කියන්නට පුළුවන් වෙන්නේ. Tamanටම අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. මේ කියපු දේවල් පිළිබඳව අන්න Tamanගේ සිත තුල සැකයක් තියෙනවා නම් විචිකිච්ඡාවක් තියෙනවා නම් අන්නේ සැකය ඇති කරවන්නේම මේ උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත කියන මෝහ මූලික සිතෙන්මයි. දැන් පැහැදිලිනේ මේකට මෝහ මූලික සිත කියලා කිව්වෙත් ඇයි කියලා. ඒතර මේක මේ මෝහයෙන් අධික ලෙස මුලාවට පත් කරන නිසා තමයි මේ වගේ සිතුවිලි අපිට පහළ වෙන්නේ. අධික මෝහය නිසා. එතකොට අන්න මේ සැක ඇති වෙනවා. ඉතින් ඒක දැන් පැහැදිලිනේ. ඒ ගැන ගොඩක් වැඩි විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඊළඟ සිත තමයි උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත කියලා කියන්නේ. දැන් උද්ධච්චය කියලා කියන්නේ නොසන්සුන් ස්වභාවයට. ඒතර අන්න කෙනෙක්ගේ సంతානය නොඑක් හේතුන් නිසා නොසන්සුන් බවට පත්වන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් නිතර නිතර යම් ආරම්මණයක් පිළිබඳව හැම වෙලාවකම Tamante විෂය නොවන අවශ්‍ය ආරම්මණයක් පිළිබඳව හැම වෙලෙම කල්පනා කරනවා නම් අන්න එයාගේ සිත නොසන්සුන් බවට පත්වෙන්නට පුළුවන්. ඒ වගේම විවේකයකින් තොරව එක දිගටම යමෙක් යම්කිසි කාර්යයක නිරත වෙලා ඉන්නවා නම් අන්න එයාටත් මේ උද්දච්චය කියනක ඇති වෙන්න පුළුවන් නොසන්සුන් ගතිය ඇති වෙන්නට පුළුවන්. ඒතර යම් කිසි වෙලාවක මේ නොසන්සුන් ස්වභාවය උද්දච්චය කෙනෙක්ගේ సంతානය තුල හටගත්තා නම් ඒ ඇති වෙන්නේ අකුසල් සිතක්මයි. අකුසල ස්වභාවයකින්මයි ඒක හටගන්නේ. මේක බොහොම දුර්වල සිතක්. මේ සිත හටගත්තා කියලා සත්වයාව දුගති ලෝකයන්ට යවන්න ඒක සමත්කමක් දක්වන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අර කුසලයට ප්‍රතිපක්ෂ කියන්නේ කුසල් වඩන්න කුසල් දියුණු කරන්න තියෙන අවස්ථාවක් මගහැරිලා යාමක් මේ තුල සිද්ධ වෙනවා. මේ උද්දච්චය ඇති වුනහම කම්මැලි ගතියක් ඇති වෙනවා. නීවරණ ධර්මයක් සඳහා පහසුවෙන්ම సంతානිය යොමු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ නොසන්සුන් ස්වභාවයට තමයි උද්දච්චය කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ඒකත් පැහැදිලිනේ. විස්තර අත්දැකීම් ඇතේ තමන්ට මේ සිත නොසන්සුන් තත්ත්වයට පත්වෙච්ච අවස්ථා ගැන දැන් හිතන්න ඕන කෙනෙක් මේ ධර්මයක් ගැන කල්පනා කරනවා. ඒතර මේ ධර්මය ගැන කල්පනා කරනකොට තමන්ට මේක ඊතරම් ප්‍රීතිජනක නැත්නම් ගැඹුරුයි නම් මේක ගැන නිතර නිතර හිතන්න ගියොත් මොකද වෙන්නේ හැම වෙලාවකම හිත නොසන්සුන් ස්වභාවයටපත් වෙන උද්දච්චයටපත් වෙනවා. අන්න ඒක අකුසලයක්. ඒතර අපි හිතන ධර්මයේ වඩන එක කුසලයක් කියලා මට මේක තේරෙන්නේ නැහැ කියලා බැන බැන සමහර වෙට කල්පනා කරන ඒ කාර්ය ගැන මේක අකුසලයක්. අන්න ඒක උද්දච්චේ නොසන්සුන් ස්වභාවය. අන්න ඒ වගේ අවස්ථා අපේ ජීවිතය තුළ දකිමින් ඒ අකුසල් සිත් ප්‍රහාණය කරන්න වීරියක් අරගන්නට ඕනේ. ඒතර අපි මේ සිත් ඉගෙන ගැනීම තුළ බලාපොරොත්තු වෙන්නේ මේ සිත් හඳුනාගෙන ඒ සිත් හටගන්නකොට ඒ සිත් හඳුනාගෙන ප්‍රහාණය කරන්න. මොකද අපි සිත් ගැන දැනගෙන හිටියේ නැත්නම් අපි දන්නේ මේ පහළ වුණේ කුමන සිතක්ද කියලා. ඉතින් ඒ සිත අපේ වැඩි යුතු සිතක්ද ප්‍රහාණය කළ යුතු දෙයක්ද කියලා අවබෝධයක් නැතිව සමහර විට ප්‍රහාණය කළ යුතුව පැවති සිතක් අපි නැවත නැවත సంతානය තුල වර්ධනය කර ගන්නවා. අන්න එහෙම කරගෙන අපි අකුසල් බහුල කොට වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සිත් ගැන ඉගෙනීම තුළ බලාපොරොත්තු වෙන්නේ අකුසල් සිත් හට ගන්න ආකාරයන් හේතුන් දැනගෙන ඒ අකුසල් සිත් හට ගන්න අවස්ථාවන් තුල ඒ දේවල් හට නොගන්නා ආකාරයට ක්‍රියාත්මක වෙමින් මේ సంతාණය අකුසලයෙන් වළක්වා ගන්නටයි. එතකොට දැන් අකුසල් සිත් 12 පිළිබඳවම අපේ ඉගෙනගෙන තියෙනවා. ඒතර අපි දැන් අකුසල් සිත් 12 පිළිබඳව මෙගින ගත්තා කියලා කියන්නේ මේ සියලු කාරණා දැනගත්තා කියන එක නෙවෙයි මේ අකුසල් සිත් 12 පිළිබඳව. මොකද මේ බොහොම සංක්ෂිප්තව අපි මේ කියලා දෙන්නේ. දැන් මේ සිත් ගැන දැන් අකුසල් සිත් 12 ගැන දැන් පැහැදිලිනේ යම් තරමකින්. එතකොට මේ ගැන තව ඔය ඇත්තන්ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒවා ක්‍රමයෙන් අභිධර්මයේ ගැඹුරට ඉගෙන ගන්නකොට තේරෙනවා. දැන් අපි මේ කුඩා හැඳින්වීමක් පමණයි කියලා දෙන්නේ. ඉතින් එතකොට දැන් අකුසල් සිත් 12 ඉගෙන ගත්ත නිසා දැන් මේ දේවල් මතක ඇති. මේ දේවල් මතක තියාගන්නට අභිධර්මයේ ඉගෙන ගන්න ඇත්තන්ට තවත් කළ යුතු යම්කිසි ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ තමයි මේ සිත්වල ස්වરૂප විභාගය දැනගන්න එක. ඉතින් මොකක්ද මේ සිත්වල ස්වરૂප විභාගය දැනගන්නවා කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් හිතන්න දැන් අපි අකුසල් සිත් 8යි ඊළඟට ද්වේෂ මූලික සිත් දෙකයි මෝහ මූලික සිත් දෙකයි කියන මේ අකුසල් සිත් 12 පිළිබඳව ඉගෙන ගත්තා. ඊටු මේ අකුසල් සිත් 12 එහි තියෙන ස්වરૂප විභාගය දැනගන්නට ඕන. ඒ කියන්නේ දැන් අකුසල් සිත් 12 දැනගත්තාම ඒ අකුසල් සිත් 12 සෝමනස්ස සිත් කොපමණ ප්‍රමාණයක් තියනවාද? ඒ වගේම උපේක්ඛා සහගත සිත් කොපමණ ප්‍රමාණයක් තියනවාද? අසංකාරික සිත් සසංකාරික සිත්, දේශමූලික සිත් අන්න කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා වෙන්වෙන් වශයෙන් දැනගන්න එකට තමයි කියන්නේ ස්වરૂප විභාගය කියලා. ඒතර අභිධර්මය ගැන ඉදිරියේදී විශාරද ස්වභාවයටපත් වෙන්න නම් හොඳ ඥානයක් ඇති කරගන්න නම් මේ ස්වરૂප විභාගය ගැන හොඳට දැනගන්නට ඕන කරනවා. එතකොට තමයි මේ සිත් ගැන අමතක වෙන්නේ නැතිව, ඝට්ටනයක් ඇති වෙන්නේ නැතිව හොඳට ඒ ගැන පරිචයක් ඇති වෙන්නේ. ඒතර අපි මේ විදිහට ඒක මතක තියාගන්නට ඕනේ. දැන් අකුසල් සිත් 12 ගත්තාම මේ අකුසල් සිත් 12 සෝමනස්ස සහගත සිත් හතරක් තියෙනවා. ඒ වගේම මේ අකුසල් සිත් 12 උපේක්ඛා සහගත සිත් හයක් තියෙනවා. ඒ වගේම දේශමූලික සිත් දෙකක් තියෙනවා. ඒ වගේම සසංකාරික සිත් පහක් තියෙනවා අසංකාරික සිත් හතක් තියෙනවා. ඉතින් පැහැදිලිද කොහොමද මේක හොයාගන්න කියලා? ඒකත් දැනගන්නට ඕනනේ. දැන් අකුසල් සිත් 12 මතකද? දැන් ලෝභ මූලික සිත් අට මතක තියෙන්නට ඕන හොඳටනේ. ඒ කියන්නේ සෝමනස්ස සහගත, ditthිගත, සම්පයුක්ත, අසංකාරික සිතයි, සසංකාරික සිතයි. ඊළඟට සෝමනස්ස සහගත, දිට්ටිගත විප්පයුත් අසංකාරික සසංකාරික සිතයි. එතන සිත් හතරයි. ඊළඟ උපේක්ඛා සහගත, දිට්ටිගත සංපයුක්ත අසංකාරික සිතයි, සසංකාරික සිතයි කියලා සිත් දෙකයි. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිතයි සසංකාරික සිතයි කියලා සිත් දෙකයි. ඒතර ඔක්කොම සිත් 8ක් තියෙනවා. ඒතර දැන් මතක ඇති ලෝභ මූලික සිතේ සෝමනස්ස සහගත සිත් 4ක් ගැන කියවුණා. එතකොට ඔන්න අකුසල් සිත් 12ම තියෙන්නේ ඔය මේ සෝමනස් සහගත සිත් 4 පමණයි. ඊළඟට තියෙනවා අසංකාරික සිත් ගැන. දැන් අසංකාරික සිත් ගැන අසංකාරික කියලා වචනයෙන් කියවෙච්ච සිත් ප්‍රමාණයක් තිබුණානේ. ඒ කියන්නේ දැන් දිට්ටිගත සම්පයුක්ත අසංකාරික. ඊළඟට දිට්ටිගත දැන් විප්පයුත්ත අසංකාරික. උපේක්ඛා සහගත, ditthිගත සම්පයුක්ත සංඛාරික, උපේක්ඛා සහගත, ditthිගත විපයුක්ත අසංඛාරික කියලා අන්න සිත් හතරක් ගැන එතන ඉගෙන ගත්තා. ඒතරන ලෝභ මූලික සිත් 8 අසංඛාරික සිත් හතරක් තියෙනවා. ඒතර අපි කිය ඔක්කොම අසංඛාරික සිත් හතක් තියෙනවා කියලා. දැන් දේශමූලික සිතෙත් තියෙනවානේ දසංකාරක සිතක්. දෝමනස සහගත, පටිග සම්පයුක්ත අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් ගැනනේ කීවේ. ඒතර අන්න අකුසල් සිත්වලක් තියෙනවා. දේශමූලික සිත්වලත් අසංකාරික සිතක්. නමුත් අපි දැන් එතකොට අසංකාරික සිත් ඔක්කොම පහක් දැන් ඉගෙන ගත්තානේ. ඒ ලෝභ මූලික සිතේ අසංකාරික සිත් හතරක් තියෙනවා. දේශමූලික සිතේ එක අසංකාරික සිතක් තියෙනවා. එතකොට තව අසංකාරික සිත් දෙකක් සොයා ගන්නට අවශ්‍යයි. දැන් අපි ඉගෙන ගත්තා මෝහ මූලික සිත් ගැන කියනකොට එතන ඉගෙන ගත්තේ කොහමද? උපේක්ඛා සහගත අන්න විචිකිච්ඡා සංපයුක්ත සිත සහ උපේක්ඛා සහගත උද්දච්ච සංපයුක්ත සිත කියලායි ඉගෙන ගත්තේ. එතන අසංකාරික සසංකාරික බෙහෙදයක් ඉගෙන ගත්තේ නැහැ. හේතුව තමයි ඒව සත්වයා තුළ ප්‍රകൃතියෙන්ම හටගන්න නිසා අසංකාරික සසංකාරික බෙහෙදයක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් අභිධර්මාර්ථය විග්‍රහ කරනකොට අභිධර්මයේදී සිත් ගණන් ගන්නකොට මෝහ මූලික සිත් දෙකක් ගණන් ගන්නේ අසංකාරික සිත් වශයෙන්. අන්න එතකොට තමයි සියලුම ලෝභ මූලික සිත් ඇතුළුව අකුසල් සිත් 12ෙම අසංකාරික සිත් 7ක් තියෙනවා කියලා කියන්නේ. දැන් සසංකාරික සිත් 5ක් කියලා කිව්වේ ලෝභ මූලික සිත් 8 තියෙනවා. සසංකාරික වශයෙන් කියවෙච්ච සිත් 4ක් දේශමූලික සිතෙත් තියෙනවා සසංකාරික සිතක්. අන්න එතකොට අකුසල් සිත් 12ම තියෙන්නේ සසංකාරික සිත් 5යි. දේශමූලික සිත් දෙකයිනේ තියෙන්නේ. ඒක මතකයිනේ. දේශමූලික හැටියට තියෙන සිත් දෙකයි. එතකොට අන්න දැන් ඔන්න ඔය විදිහේ ඉදිරියටත් මේක හොඳට මතක තියෙන්නට ඕන. මොකද මුල් මුල් පාඩම් ටික අමතක වුණොත් ඉදිරියේව තේරුම් ගන්න බොහොම දුෂ්කරයි. මොකද මේක හරියට ගණිත ක්‍රමයක් වගේ ඉදිරියට යන්න යන්න තමයි ගැඹුරට තියෙන්නේ. ඒතකොට මූලික දේවල් න්‍යායන් ගැන, ස්වરૂප ගැන අවබෝධයක් නැති වුණොත් ඉදිරියේදී කියවෙන කාරණාවන්ගේ හේතු ප්‍රත්‍ය දකින්න සමත් ඥානය දියුණු කරගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම දැන් සූවිසි ප්‍රත්‍යයන් ගැන ඉගෙන ගන්නකොට අන්න එතනදී මේ සිත්වල ස්වરૂප විභාගය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා තමයි අපි ලෝභ මූලික සිත්වල ඉඳලම ස්වરૂප විභාගය දැනගන්න ඕන. ඒක තමන් සිත් ඉගෙන ගන්න ගත්තාම නිතරම දැන් මේක නුවණින් කල්පනා කරන්න පොත දිහා බලාගෙන නෙවෙයි. දැන් තමන් නිකන් ඉන්න ගමන් සාමාන්‍යයෙන් ඇස් දෙක පියාගෙන ඔන්න හිතනවා මේ ලෝභ මූලික සිත් අට මේකයි, ද්වේෂ මූලික සිත් දෙක මේකයි, මෝහ මූලික සිත් දෙක මේකයි. මේ සිත්වල සෝමනස් සහගත සිත් මේවා, සසංකාරික සිත්, අසංකාරික සිත්, ආදී වශයෙන් ඔය දිට්ටිගත සම්පයුත් සිත් විප්පයුත් සිත් ආදී වශයෙන් කල්පනා කරන්නට ඕනේ. එතකොට තමයි මේ සිත් ගැන හොඳ අවබෝධයක් ඇති වෙන්නේ. ඔය විදිහටම ඉදිරියේ ඉගෙන ගන්න අහේතුක සිත්වල ස්වરૂප භාගයත් ඉගෙන ගන්නට ඕන. ඊළඟට සෝබන සිත්වලත් ස්වરૂප භාගය ඉගෙන ගන්නට ඕන. ඊළඟට එතකොට කාමවචර සිත් 54ෙම ස්වરૂප භාගය ඉගෙන ගන්නට ඕන. එතකොට ඒ විතරක්මදී වෙන වෙනම ඉගෙන ගන්නට ඕන. දැන් අපි අකුසල් සිත් 12 ස්වરૂප විභාග ඉගෙන ගත්තා වගේම අහේතුක සිත් 18ත් ස්වરૂප විභාගය වෙනම ඉගෙන ගන්නට ඕන. එතකොට දැන් අහේතුක සිත් 18යි මේ කියන අකුසල් සිත් 12යි එකතු වෙච්චාම මෙතන තියෙනවා සිත් 30ක්. ඒ සිත් 30ට කියනවා අශෝභන සිත් කියලා. එතකොට අන්න අශෝභන සිත් 30 තුල වෙනම ස්වરૂප විභාගයක් ඉගෙන ගන්නට ඕන. දැන් ලෝ දැන් කියන අර අකුසල් සිත් 12 ස්වરૂප විභාගය වෙනම ඉගෙන ගත්තා. අහේතුක සිත් 18 ස්වરૂප විභාගය වෙනම ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ සිත් 30ම එකතු කරලා අසෝබන සිත් 30 ස්වરૂප විභාගය වෙනම ඉගෙන ගන්නට ඕන. ඒතර අර දෙකටම වඩා වෙනස් ප්‍රමාණයක් එන්නේ. ඒතර ලේසි නෑ මේක. ඉතින් අන්න ඒ විදිහට වීරියක් තියෙන්නට ඕන. ඉතින් ස්වરૂප විභාගය තුලින් තමයි මේ ගැන හොඳ අවබෝධයක් ඇති වෙන්නේ. ඉතින් අන්න එතකොට දැන් අපි මේ වෙනකොට අකුසල් සිත් 12 පිළිබඳව ඒ වගේම දේශමූලික සිත් දෙක පිළිබඳවත් මෝහ මූලික සිත් දෙක පිළිබඳවත් කියන මේ අකුසල් සිත් 12 පිළිබඳවම හොඳට ඉගෙන ගත්තා. ඉතින් මේ සිත් 12 පිළිබඳව තවත් කිය යුතු ගොඩාක් කාරණා තියෙනවා. ඒවා අපිට ඉදිරියේදී ඉගෙන ගන්නට ලැබේවි. ඉතින් මේ සියලු සිත් දැන ගැනීම තුළ අපි බලාපොරොත්තු වන ආකාරයෙන් අකුසල් ධර්මයන් ප්‍රහාණය කරලා කුසල ධර්මයන් උත්පාදනය කරගෙන අප විසින් බලාපොරොත්තු වන ආකාරයේ මාර්ගඵල නිවන් අවබෝධය කිරීම පිණිස අපේ වීරියෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් අපි අද දවසේදී මේ කතාව අපි මෙතනින් නවත්වනවා. අපි ඊළඟ දවසේදී බලාපොරොත්තු වෙන මේ අහේතුක සිත් පිළිබඳව මුල ඉඳලම ඉගෙන ගන්නට. ඉතින් මේ ඇති කරගත් අකුසල් සිත් පිළිබඳ ඥානය අපි හැම දිනාටම අකුසල් ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් సంతානිය තුල වර්ධනය කර ගැනීම පිණිස సంతාන තුල විදර්ශනා ඥානයන් වර්ධනය කර ගැනීම පිණිසත් තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියන්න. කළ වන්දනා කරගන්න. Thank you.